නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මූලාසනේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනේකුත් භික්ෂු දී සියලුම යෝගාවචරින්ගෙන් අවසර අපි මේ නිස්සරණ වණියේ මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට අදාළව දිනයක් කර දිනයක් පාසා පවත්වන ධර්ම දේශනා මාලාවේ එක අවස්ථාවක මේපත් වෙලා තියෙන්නේ අපි මේ තාක්කල් මේ ධර්ම දේශනා මාලාව මාර්ගයේ භාවනාන යෝගීව සිටින යෝගාවචරයින්ට අවශ්‍ය පොතේ දැනුමත් අත්දැකීමත් කියන මේ දෙපාර්ශවයම සමබර කරලා එදිනෙදා භාවනාවට අවශ්‍ය කරන ශ්‍රද්ධාව ඒ වගේම ධර්ම කරුණු අත්දැකීම් කියන මේ දේවල් වලින් උදව් කිරීම පෝෂණය කිරීම සිද්ධ කරන්ට යෙදුණා. මේ ධර්ම දේශනා මාලාවේ අවසානයේ අපි ප්‍රඥාව වැඩිීමේ වැඩපිළිවෙලක් සාකච්ඡා කරලා ඒ අනුව අපි තේරුම් ගත්තා මේ හිතේ ඒ කියන්නේ මේ භාවනා හිතේ භාවනා මානසිකාරේ ප්‍රඥා වැඩිවීමට බාධා කරන කාරණා දෙකක් ඊ타මත්ම ප්‍රහේලිකා ස්වરૂපේත ඒ කියන්නේ ඥානය අවසන ඥානය උනන්දු කරවන කිතිකවන විදිහේ ආරාධනාවක් සහිත සූත්‍රයක් ඉදිරිපත් කරගත්තා මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ 138 වෙනි සූත්‍රය දේශ විභංග සූත්‍රයේ වශයෙන්. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ බණාහන පිළිසෙට මතක් කරලා දෙනවා අද මම ඔය අත්තන්ට උද්දේශ විභංගය දේශනා කරන්නයි සූදානම් වෙන්නේ හොඳට අහුම්කම් දෙන්නයි කියලා. මේ නිසා සියලු දෙනාම තාම සාවධානව අහුම්කන් දීගෙන ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ මුළු සූත්‍රයේම සාරය ඉතාමත්ම කෙටියෙන් දේශනා කරලා ඒ කියන්නේ උද්දේශ කොටස දේශනා කරලා ධර්මාසනයෙන් බැහැලා සමන් වහන්සේගේ ගඳ කුටියට වඩිනවා. මේ උද්දේශ පමණින් එහෙම නැත්නම් මාත්‍රිකා ශීර්ෂ පාඨ පමණින් දේශනා කරපුවාම අර ඉන්න පිරිසෙන් හොඳට ඥාන ශක්තිය ඇත්තා වූ යම්කිසි දෙයක් කියලා දුන්නාම දහසක් නයින් වටහා ගන්න පුළුවන් ශක්තිය ඇත්තා වූ ඥානවන්ත ප්‍රඥාවන්ත බ්‍රාහ්මණ පිරිසට තේරෙනවා. නමුත් බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඨය අපි එදත් මතක් කරගත්තා. තථා තථා භික්ඛවේ භික්ඛු උපපරික්ඛේය යතා යතා උපපරික්ඛතෝ බහිද්ධාචස්ස විඥානං අවික්කිට්ඨං අවිසතං අජ්ජත්තං අසන්තිතං න උපාදාය පරිතස්සෙය්‍ය බහිද්ධාචස්ස විඥානේ අවිසතේ අසංඛිතේ අවිසතේ අජ්ජත්තං අජ්ජත්තේ අසන්තිතේ න උපාදාය පරිත්තසතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදාය සම්භවෝ නහෝති කියලා බුදුරජාණන් වහන්සේ මේ ಉದ್ದೇಶය දේශනා කරලා විහාරයට වඩිනවා. දැන් මේ පිළිසෙට උනත් අපි මේ පාලි පාඨය සිංහලට නගලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ අදහස් කරපු මේ මූල ධර්මය තම තමන් දැනට කරගෙන යන්නා වූ භාවනා වැඩපිළිවෙලක් එක්ක ගලපලා සංසන්දනය කරලා හිතා ගන්න උත්සාහ කරන්න පුළුවන්. බුදුජානනාංශගේ දේශනේ කෙටියෙන් ඉදිරිපත් කරගත්තොත් තථා තථා භික්ඛවේ භික්ඛූපපරික්ඛේය මහණෙනි මෙන්න මේ මේ විදිහට මානසිකාරය පැවැත්විය යුතුයි. කොහොමද? හිත ඒ කියන්නේ විඥාණය බාහිරට ගිහිල්ලා බාහිරට විසිරී ගිහිල්ලා බාහිරට පැතිරී ගිහිල්ලා තියෙන්නත් බෑ. අභ්‍යන්තර වශයෙන් නතර වෙලා තියෙන්නත් බෑ. යම් කිසි වෙලාවක මේ විදියට බාහිරට හිත යන්නේත් නැත්නම් බාහිරට වශයෙන් හිත විසිරී යන්නේත් නැත්නම් අභ්‍යන්තරයේත් නතර වෙන්නේ නැත්නම් අන්න එවැනි හිතක් ජාති ජරා මරණ කියනා වූ දුක්ඛ සමුදාය ඇති කරන්නා වූ සියලුම කෙලෙස් මුල් උගුලා දමනවා කියන එකයි ಉದ್ದೇಶය. ඒ කියන්නේ හිත පිටතට යන්න දෙන්නත් එපා, හිත ඇතුලේ නතර කරන්නත් එපා කියන එකයි අපිට සාමාන්‍ය සරල සිංහලට නගාගත්තොත් තේරෙන්නේ. භාවනා කරන යෝගී මුළු භාවනා ජීවිතේ පුරාම ඒ කියන්නේ Taman පටන් ගන්නා වූ පුතජන භාවයේ ඉඳලා ආර්ය භාවයටපත් වෙලා පසුව ඒ නිවිසනසන සාන්ත නිවනට යනතා කල් මූණ දෙන தত্ত্ব දෙකක් තමයි මේ දෙක. එකක් තමයි බාහිරට හිත විසිරී යනවා බාහිරට හිත යනවා. අනිත් එක තමයි ඇතුලේ හිත නතර වෙනවා. මේ දෙකෙන් මේ අවස්ථාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මුලින්ම හිතේ බාහිරට යෑම සහ විසිරී යෑම. මොකද ඕනම කෙනෙක් භාවනාවකට හිත නගන වෙලාවේදී ඒ කියන්නේ භාවනාවේ ආධිකම්මිකයා ආදුනිකයා ප්‍රධාන වශයෙන්ම මුහුණ දෙන ප්‍රශ්නේ ප්‍රායෝගිකව මුහුණ දෙන ප්‍රශ්නේ මේකයි. අපි කියනවා හිත පිට යනවායි කියලා. හිත විසිරී යනවායි. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ යම් කිසි කෙනෙක් භාවනාව ආරම්භ කරන කාලේ ආරම්භ කරලා ඉදිරියට පවත්වාගෙන යන කාලේ බොහෝ වශයෙන් හෝ මද වශයෙන් හෝ හිත පිට යාම සිද්ධ වෙනවනම් ඒක ස්වභාවික දෙයක්. ඒ વિશેයි කෙනෙකු පශ්චාත්තාප විය යුතු නැහැ. මේක Tamanටම ආවේනික වූ වැරද්දක්. මේක භාවනාව ගෙන ආගන්න බැරි විශාල පාඩුවක් කියලා හිතන්න නරකයි. මක් නිසාද මේක භාවනාවෙන් 150%ක්ම පවතින දෙයක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ කියන විදිහට හිත පිට යෑම නතර කරගන්නට ඔහුගේ භාවනාවේ 150%ක් ප්‍රශ්න විසඳුනා වෙනවා. ඒ නිසා ආධුනික කාලේ මුල් කාලේ බොහෝ විට යෝගාවචරයා බොහෝම හිත බලාපොරොත්තු සුන් කරගන්න ඉදිරියට තියෙන චෛතසික ශක්ති ඒ කියන්නේ ශ්‍රද්ධාවාදී ශක්ති හීන වෙලා ගෙවිලා යන්න බලාපොරොත්තු වෙන්නේ යෙදෙන්නේ මෙන්න මේ හිත පිට යාම පිළිබඳව කාරණාව තේරුම් නොගැනීම නිසා. නිසා මුලින්ම තේරුම් අරගන්න ඕනේ භාවනාව කියලා කියන්නේ මෙන්න මේ හිත පිට යාම පිළිබඳව අත්දැකීම් රාශියක් ලං කරගෙන ඒ හිත පිට යෑම අවබෝධ කරගෙන හදාරගෙන පසුව හිත පිට නොයන තාලෙට හිත සංවර කර ගැනීමයි. ඒ නිසා හිත පිට යාමට බය පුද්ගලයෝ හිත පිට යාම වරද්දක් විදියට සලකන පුද්ගලයෝ හිත පිට යාම නිසා බලාපොරොත්තු සුන් කරගන්න පුද්ගලයෝ භාවනාව ඊටාම තරුණ අවස්ථාවේදීම අතහැර දමනවා. දැන් මාරු කරනවා ගුරුවරු මාරු කරනවා ක්‍රම මාරු කරනවා මොකද මගේ හිත පිට යනවා ඒ නිසා භාවනාව හරියන්නේ නැහැ භාවනාව මට මේ ක්‍රමේ වැරදි වෙන්න ඇති කියලා විවිධාකාර සැක උපදවා ගනිමින් භාවනා ක්‍රම මාරු කරනවා මේ කාරණාව නොදන්න නිසා මේ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම සඳහන් කරනවා හිත පිට යන්නේ නැති විදිහට විසිරී යන්නේ නැති විදිහට තබා ගන්න උත්සාහ කළ යුතුයි නමුත් අපිට තේරුම් ගන්න තියෙන්නේ මුලදී කියන්නේ හිත පිට යාම ස්වභාවිකව සිදුවෙනවා කියන්නේ ඊළඟට අපි ටිකක් විස්තර කරලා බලමු. අපි අපි දන්නා මට්ටමේ හැටියට මොකද්ද මේ හිත පිට යනවා කියලා කියන්නේ හිත විසිරී යනවා කියලා කියන්නේ. භාවනාවට වාඩි වෙච්ච යෝගාවචරය මුලින්ම Tamanට කර්මස්ථානාචාර්යවරයා විසින් දෙන මූල කර්මස්ථානියට හිත යොදාගෙන භාවනා කරනකොට මේ මූලික කර්මස්ථානියේ හිත රඳා පවතින තාක්කල් අපි කියනවා හිත ඇතුලේ රඳා පැවතුනා. නැත්නම් හිත පිට ගියේ නෑ කියලා. එයින් බාහිරට ඒ කියන්නේ මූල කර්මස්ථාණයෙන් බාහිරට හිත පිට ගිහිල්ලා ඒ හිත පිට යාමට හේතු වන්නා වූයේ බාහිර අරමුණු, ද්විතීයි අරමුණු, දෙවෙනි අරමුණු දිගේ හිත කලකොල භාවයකටපත් වුණා නම් ඇත්ත ඇති හැටි නොදැනීම නිසා ආසාවක් තරහක් උපන්න නම් අන්න එතනදී සහතික වශයෙන්ම හිත පිට ගියා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ අවස්ථාව සිද්ධ වෙනකොට ඒ කියන්නේ මූල කර්මස්ථානීය ඉක්මවලා හිත විසිරී යනකොට මූල කර්මස්ථානයේ ඉක්මවලා හිත වෙන අරමුණකට වේගයෙන් ඇදී යනකොට මෙන්න මේ සංසිද්ධිය මෙන්න මේ වැඩපිළිවෙල හිත පිට යෑම වශයෙන් තේරුම් අරගන්න ඕනේ. භාවනා වශයෙන් මූල කර්මස්ථාන වශයෙන් තම තමන් ආනාපාන සති භාවනාව වශයෙන් ආස්වාස් ප්‍රස්වාස් රැල්ල. එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිමේ වශයෙන් පිම්බීම සහ හැකිලිම කියන මූල කර්මස්ථානයේ හිත යොදාගෙන ඉන්න කෙනෙකුටයි ඒකට වීරිය කරපු කෙනෙකුටයි ඒකට උත්සාහ කරපු කෙනෙකුටයි මෙන්න මේ හිත පිට යාම පිළිබඳව පළවෙනි පන්තියේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. Tamanටම ආවේනික වූ Tamanගේම හැටි දැක දැන ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පළවෙනි ප්‍රයත්නය කරපු කෙනාටයි. ඒ නිසා එවැනි යෝගාවචරයෝ කියන්නේ භාවනාවට මුල පෙරපු යෝගාවචරයෝ මුලින්ම මෙන්න මේ බාධාවට මුහුණ දෙනවා. යමකට හිත එල්ල කරන්න හදනකොට හිත එයින් බාහිර දුවනවා විසිරියනවා. මේ නිසා වේගයෙන් Taman තුල තිබුණා වූ ශ්‍රද්ධාව, වීරියය, සතියය, සමාධියය කියනා වූ මේ ධර්ම බොහොම ඉක්මනට කැඩිලා බිඳිලා යනවා. විසිරිය. එතකොට භාවනාව එපා වෙන ස්වරූපයටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයා මේ හිත පිට යාම පිළිබඳව Tamangeම හිත පිට යන වෙලාවෙදීම පිට ගිය වෙලාවෙදීම දැන ගැනීමෙන්මයි මේ සංසිද්ධිය මුලින් ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගැනීමෙන්මයි මේ සංසිද්ධිය Tamange පාලනයට යට කරගන්න පුළුවන් ඒ පාලනය කරගත්තේ නැත්නම් ජාති ජරා මරණ කියන මේ දුක්ඛ සමුදාය දුක් හේතුව දිගට පවතිනවා මේ දුක් සංසාරික දුක් ඒ කියන්නේ ජාති දුක ජරා දුක මරණ දුක ආදී සංසාරික දුක් දිගට දිගට පවතින්නේ අපි කරන්නා වූ කර්ම රැස් කිරීම නිසායි. ඒ කර්ම රැස් කරන්නේ හිතේ කෙලෙස් පවතින නිසායි. ඒ නිසා යම් අවස්ථාවක යෝගාවචරයා හිත පිට යෑම කියන මේ සංසිද්ධිය තමන්ගේම අත්දැකීම් වලට හසු කරගෙන ඒ පිළිබඳ අවදි භාවයක් ඒ පිළිබඳව අප්‍රමාදී භාවයක් පවතිනවා නම් ඒ පුද්ගලයාට ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් අර ගන්නවා කොහොමද මේ සංසාර වට සංසාර වටවලල්ලේ යෑම එකිනෙකට පිරිත් දෙන්නේ කොහොමද, හා වෙන්නේ කොහොමද, ඇවිදෙන්නේ කොහොමද යම් අවස්ථාවක මේ විදියට හිත පිට යද්දිම හිත පිට ගොස් තිබියදීම ඒ පිළිබඳව අවබෝධ කර ගැනීමෙන් තමන් තුල කෙලෙස් වශයෙන් ඇත්තා වූ කෙලෙස් මුල් රාගය, ద్వේෂය, මෝහය නොසිඳී පවතින තාක්කල් ඒ අනුව අපි කයින් වචනයෙන් හිතින් දුස්චරිත අකුසල කර්ම කරනවා ඒ දුස්චරිත අකුසල කර්ම නිසා භවයේ මතු ඉපදීමට ඇති වෙන ප්‍රමාණය කර්මසා විපාක රැස් වෙනවා ඒ නිසා අපි භවයේ ගැලී සිටිනවා කියන එක පියවරෙන් පියවර තේරෙන්න නම් මේ සිත පිට යාම පිළිබඳ හාත්පස අවබෝධය තියෙනවා ඒ නිසා යෝගාවචරයා මුලින්ම බලාපොරොත්තු වෙනවා නම් භාවනාවට ගිහිල්ලා පරියන්කේ බැඳගත් ගමන් හිත සම්පූර්ණයෙන්ම දැන් නතර වෙන්න ඕනේ. හිත දැන් අරමුණේ පිහිටා තියෙන්න ඕනේ. ඒකයි භාවනාව කියන්නේ හිත පිට ගියොත් මග මම නතර කරලා දාලා යනවයි කියලා. කවදාකවත් යෝගාවචරයා මේ වැඩපිළිවෙල මේ යාන්ත්‍රණය තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා ඔහු බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් ප්‍රතිඵල රාශියක්. වහාම මේ සංසාරේ පුරා අයාලේ දුවමින් තිබුණු හිත එකවරම නතර කරන්න බලාපොරොත්තු වෙනවා. එකවරම නතර වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහේ ආශ්චර්යයන් භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ භාවනා නොකල ඇත්තොයි. භාවනාව ගැන නොදන්නා ඇත්තොයි. භාවනා ගැන කියන ධර්ම වලට හිත නොයදපු ඇත්තොයි. ඒ නිසා තේරුම් අර ගන්න ඕනේ හිත පිට යෑම සංසාරික ගතියක්, සංසාරික පුරුද්දක්. ඒක අප ළඟ තියෙනවා. ඒ කියන එක වලක්වා ගත යුතු බවයි බුද්ධ දේශනාව උද්දේශ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වලක්වා ගත යුතු බවයි. නමුත් වලක්වා ගත යුතු බව නිසා අපි එය ඉබේ වැළක්විය යුතුය. නැත්නම් හිත පිට ගියාම කේන්ති ගන්න අය කියන தත්ත්වයට ආවොත් අපි කවමදාකවත් ලෙඩේ අඳුනගන්නෙත් නැහැ. අපිට කවදාකවත් අඳුනා නොගත් නිසා බෙහෙතක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදීත් වෙන්නේ හිත පිට යාම. ඒ නිසා මේ හිත පිට යෑම කියන භාවනාවේ මුල් ස්වરૂපය යෝගාවචරය හොඳින් දැනගෙන තියෙනවා. කොහොමද මේ හිත පිට යන්නේ? අපි දන්නවා මේ ශරීරය මේ సంతාණය කියන එක ආශ්‍රය කරගෙනයි හිත පවතින්නේ. මේ ගුහාවක නිදාගෙන ඉන්නා වගේ හිත මේ ඇහැය, කනය, නාසය, දිවය, ශරීරය, හිතය කියනා වූ මේ ඉන්ද්‍රිය ධර්ම 6 ආශ්‍රය කරගෙන හිත පවතිනවා. එහෙමනම් සාමාන්‍ය වෙලාවෙදී හිත ඇතුලේ පවතින. එහෙමනම් මේක කොහොමද පිට යන්නේ කියන එක අපි හිතලා බලුවොත් ආකාර 6කින් සිද්ධ වෙන්න පුළුවන්. බාහිර රූප දකින්න වෙලාවේදී හිත පිට යන්න අවස්ථාවක් තියෙනවා. බාහිර සද්දයකට අහුම්කම් දීගෙන ඉන්න වෙලාවේදී හිත පිට යන්න අවස්ථාවක් තියෙනවා. ආග්‍රහණයක් කරන වෙලාවේදී හිත පිට යන්න අවස්ථාවක් තියෙනවා. දිවෙන් රස බලන වෙලාවේදී හිත පිට යන අවස්ථාවක් තියෙනවා. ශරීරයට ස්පර්ශ සැප දුක් වශයෙන් ලබන වෙලාවේදී හිත පිට යන අවස්ථාවක් තියෙනවා. හිතින් දකින වෙලාවේදී හිතින් අහන වෙලාවේදී හිතින් ආග්‍රහණය කරන වෙලාවේදී හිතින් රස බලන වෙලාවේදී හිතින් ස්පර්ශ කරන වෙලාවේදී හිතින් ධර්මාරම්මණයක් ආශ්‍රය කරන වෙලාවේදී හිත පිට යන්න තියෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ දවස පුරා මේ ඇසීම් දැකීම් වාරයක් පාසා අපි සංසාරයට බැඳෙන්න දොරක් විවෘත කරනවා. ඒ දොර විවෘත වෙන වාරයක් පාසා ඊ타ත්ම ක්‍රමානුකූල ක්‍රමයකට හිත පුහුණු කරලා හිත ශික්ෂණය කරලා නොතිබුණොත් අපි දන්නා විදිහටම ලැබෙන රූපවල ඇත්තා වූ විෂමතාවය කොච්චරද ඇහෙන ශබ්දවල විෂමතාවය කොච්චරද ආග්‍රහණය රසය ස්පර්ශය හිතිවිලි කොච්චරද කියනවනම් කොහොමද අපිට ප්‍රමාණ කරන්න පුළුවන් වෙන්නේ හිතේ පිට යෑමේ ප්‍රමාණය කිසිම සීමාවක් ඇහෙන දකින ඒ රූප ශබ්ද ආදී අරමුණු වල සීමාවකුත් නැහැ අපේ හිත ඒ ශබ්ද නැත්නම් රූප ආග්‍රහණ රස ආදී ලොල් භාවයේ සීමාවකුත් නැහැ. හිත කල්ැතුව මේකට ක්‍රමානුකූලව පුහුණු කරලත් නැත්නම් ඒ පවතින తত্ত্বය කිසිසේත්ම අපිට ප්‍රමාණ කරගන්න බෑ හිතා ගන්න බෑ ඒ තරම්ම අපි පිට යන හිතකින් යුතුවයි මේ සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ මේ නිසායි බුදුරජාණන් වහන්සේ මේ තරම් අසරණේ මේ තරම් කිසිම හවුහරණක් නැති හිතක් සහිත මිනිසයාට ඊ타ත්ම මෛත්‍රියෙන් ඊ타ත්ම කරුණාවෙන් ප්‍රඥාවේ කෙලවරටම පත්වෙච්ච ප්‍රඥාවකින් තෝරලා බේරලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සහිත සතිපට්ඨාන ක්‍රමයේ පුහුණු කරන්නේ සතිපට්ඨාන ක්‍රමේ ඊ타ත්ම ක්‍රමිකව ගොඩනගාගත් පියවරක්. ඒ පියවරෙන් පියවර අපි උත්සාහ කරන්නේ මොකද්ද? මේ රූප දකින්න වෙලාවක් පාසා ශබ්ද අහන වෙලාවක් පාසා ආග්‍රහණ රස ස්පර්ශ හිතවිලි ඇති වෙන වාරයක් පාසා අපි හිත පුහුණු කරනවා දකින්න වෙලාවේදී දකින්න බව සතිමත් වෙන්න දකින්න බව තේරුම් ගන්නට දැකීමට අප්‍රමාදී වෙන්න අසන වෙලාවේදී අසන බව මෙනෙහි කරගන්න අසන බවට අප්‍රමාදී වෙන්න එහෙම නැතුව දකින්න වෙලාවේදී රූපේ දිගේ හිත වේගයෙන් ඇදී යනවනම් අපි තේරුම් අරගන්න ඕනේ මෙන්න බුදුරජාණන් වහන්සේ පිට ගියා හිත පිට ගියා කියන එකෙන් අදහස් කරන්නේ. අර විදියට කලින් පුහුණු කරපු නැති හිතක් නම් ක්‍රමානුකූලව ශික්ෂණය නොකරපු හිතක් නම් අපිට කිසිම සහතිකයක් නැහැ. හිත කොයිතරම් දුරට මේ දකින දකින රූප දිගේ පිටතට යයිද මේ පිටතට යෑම නිසා Tamange යම්කිසි අභිලාෂයක් තියෙනවා නම් මට හොඳ රූප දැකගත යුතුයි. මම හොඳ රූප දකිමි කියලා ඒ අනුව අපේ හිත මොනතරම් ඇත්ත ඇති ඇති නොදැනීමේ අවිද්‍යාවකටපත් වෙනවද? මේ නිසා නැත්ත ඇති හැටියට ගැනීමේ මුලාවකටපත් වෙනවද? මේ කලකොල භාවයේ නිසා මේ හෙලෙත්තාඩුව නිසා අපි දකින්නේ මොකද්ද? මේ නිසා අපිට ඒ රූපේ දිහාවට රාගයේ ඇතිවීම පිළිබඳව කිසිම වගකීමක් නැහැ. ද්වේෂයේ ඇතිවීම පිළිබඳ වගකීමක් නැහැ. හිතේ රිසිරා තාලෙට හිත රාගය ඇති කරගන්නවා, ද්වේෂය ඇති කරගන්නවා, මෝහය බෝ කරගන්නවා. මෙන්න මේ විදිහට දකින වාරයක් පාසා හිත අසරණ භාවයට මායාවේ පාෂයට එහෙම නැත්නම් උගුලට අහු වෙන තියෙන අවස්ථාව වැඩි. එහෙමනම් යම් කිසි කෙනෙක් මේ ධර්මතාවයේ තේරුම් අරගෙන ඒ කියන්නේ ශික්ෂණයක් නැති හිත පුහුණු නොකළ හිත දකීමේ ආසාව දැකීමේ සන්තුෂ්තිය බලාපොරොත්තුෙන් මේ විදිහට ඇත්ත ඇති හැටියට නොදැනීම නිසා නොදැකීම නිසා නැති මොකද්ද එකක් ඇති විදිහට බාර ගැනීම නිසා විශාල අවුලකට විශාල ව්‍යසනයකටපත් වෙනවා මේ නිසා රාග දෝෂ ආදී කෙලෙස් පහළ වීම නිසා හිත කෙලසීම නිසා ඒ අනුව අපි කර්ම රැස් කරනවා. අනුන් මරන්නට පෙළඹෙනවා. අනුන් සතු දේ සොරකම් කරන්නට පෙළඹෙනවා. අන් සතු කාම වස්තුන් සොරකම් කරන්නට පෙළඹෙනවා. බොරුවක් පවා කියන්නට පෙළඹෙනවා. මේ ආදී වචනේ සිදුවෙන කෙලෙස් සිදුවෙනවා. මිත්‍යා දිට්ඨිගත වෙනවා. මේ ආදී හිතෙන් කයෙන් වචනෙන් අනන්ත අප්‍රමාණ අකුසල් කරනකොට මේ විපාකේ කාන්තේම අපි බුද්ධ විඳිය යුතුයි. මේ නිසා හිත පිට යාම කියලා කියන්නේ ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කෙලසීමයි. මේ නිසා අපි පුහුණුවෙන් කරන්නේ මොකද්ද? සතිපට්ඨානයේදී මේ කෙලස් නොපිලිගන්නා හිතක් කල්ැතුව පුහුණු කරගන්න එක. මේකට මුල්ම රහස රැඳිලා තියෙන්නේ කොහොමද? දකින්න වේලාවේදී දකින්න බව සතිමත් වීමයි. දකින්න බව මෙනෙහි කිරීමයි. යම් කිසි වෙලාවක දැකීම සිදුවෙද්දී රූපයට ලොල් වෙලා ලස්සනය සුන්දරය ආදී විදියට රූපයේ අරමුණු ගහ ගැන ගනිමින් ලක්ෂණ දැක ගැනීමෙන් ව්‍යංජන අනුව්‍යංජන බලමින් ගත කරනවා වෙනුවට මම දැන් දකිමින් ඉන්නවා කියන තරමට යම් කිසි කෙනෙකුට සීයලවා ගන්න පුළුවන් වුණොත් සතිය පිහිටුවා ගන්න පුළුවන් වුණොත් ඔහුට අවස්ථාවක් ලැබෙනවා ඒ ඇති දේ නැති හැටියට තේරුම් ගන්න තරමට වශීභාවයට හිතපත් නොකරගෙන ඇති දේ ඇති හැටියට තේරුම් අරගන්නට ස්පාසුවක් ලබනවා. නොලැබෙන්නත් ඉඩ තියෙනවා. නමුත් හිත පිට ගියොත් නම් ලැබෙන්නේම නෑම. සංසාරයටමයි බැඳෙන්නේ. මාර පාෂයටමයි බැඳෙන්නේ. යම් කිසි කෙනෙක් සතිමත් වෙන්න පුළුවන් නම් සීයලවා ගන්න පුළුවන් නම් ඔහුට අවස්ථාවක් ලැබෙනවා මේ తত্ত্বය ඇති හැටියෙන් දැක ගන්න. ඒකත් පුහුණුවකින්මයි ලබන්නේ. ඇති හැටිය දකින්නවා කියලා කියන්නේ ඔහු දැක ගන්නවා බාහිරයත් ආ වූ මේ රූප නිසා රූප දැක ගැනීමේ හැකියාව ඇත්තා වූ චක්ෂු විඥානේ චක්ෂු ප්‍රසාදය උද්දීපනය වෙනවා මේ අනුව චක්ෂු විඥානේ පහළ වෙලා මේ තුන එකට ගමන් කරන තාක්කල් දැකීමේ ස්පර්ශය ලබන ඒ තාක්කල් අපි විඳිනවා හොඳයි ලස්සනයි සුන්දරයි එහෙම නැත්නම් අජුවයි අප්‍රියයි අමනාපයි. මෙන්න මේ විඳීම පවතින වෙලාවේදී එළඹ සිටි සීය නැතිනම් එහෙම නැතුව අප්‍රමාදී බව නැත්නම් අපි ඒකාන්තයේම හොඳ දේ ලස්සන දේ බදා ගන්නටත් ලං කර ගන්නටත් අප්‍රිය අමනාප දේ නැති කරන්නටත් විනාශ කරන්නටත් පෙළඹෙනවා. අන්න ඔය තාර්කික අවස්ථාව ඒ ඊටාම සංවේදී අවස්ථාව එනකන් හිතේ අවදි භාවය හිතේ සීයලවාගත් ගතිය නොතිබුණොත් අපි ඒකාන්තයෙන්ම අර අගාධයකට වැටෙනවා ආසාවට වැටෙනවා නැත්නම් තරහට වැටෙනවා මොකද අපිට පේන්නේ මේ රූප සදාකාලික පවතින දෙයක්ද ඇහැ සදාකාලික පවතින දෙයක්ද ස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද ප්‍රියය අප්‍රිය වශයෙන් එතකොට කෙලෙස් ධාරාව උපදින්න ඉඩ තියෙනවා අපි කලින් මතක් කරගත්තා වගේ ඒ රූපය රූපයේ වශයෙන් කිසිම කෙලෙස් ප්‍රමාණයක් නැහැ ඇහැ ඇහැ වශයෙන් කිසියම් කෙලෙස් උපදින ස්වરૂපයක් නැහැ. ඇහි උපදිනා වූ චක්ෂු විඥානයේ කෙලෙස් උපදින ප්‍රමාණයක් නැහැ. ස්පර්ශයේ කෙලෙස් නැහැ. වේදනාවේ කෙලෙස් නැහැ. නමුත් මේ තරමට මේ චෛත්‍යික රාශිය ගොඩ නැගෙමින් යවයක් ඇති වීගෙන එන වෙලාවේදී මේ දේ නාම රූප හුදු නාම රූප ධර්මයෝය කියන එක වටහා ගන්න තරම් හැකියාවක් නැත්නම් අහලා නැත්නම් හිතලා නැත්නම් භාවනා කරලා නැත්නම් අර Javaෙන් අපි කරන්නේ ඒ කාන්තේම කෙලෙස් අගාධයකට ඇදහිලා. එක්ක රාගය ආසාව, එක්ක ද්වේෂය නැති කිරීමේ ඕන මේ කැමැත්ත. විනාශ කිරීමේ කැමැත්ත පහළ වෙනවා මොකද මෝහේ වැඩ කරනවා. ඒ නිසා අපි පුහුණු කරලා තියෙන්න ඕනේ දකින්න වාරයක් පාසා දකින්න බව මෙනෙහි කරන්ට දැකීමට සීයලවා ගන්න. සීයලවා ගත්තොත් මුලින් පහළ වෙන්නා වූ ඒ පිරිසිදු චෛතසික රාශිය, අභ්‍යාකත චෛතසික රාශිය සිටුවේදී අපිට පුළුවන් වෙනවා දැන් මේ රූපය පිළිබඳ ආසාවක් හිතට ඇති වුණා කියලා ආසාවයි රූපයයි දෙකම දැක ගන්න පුළුවන්. යම් විදියකට ඒ රූපයේ විශේෂයි අකමැත්තක් අප්‍රිය භාවයක් සහිතව නම් දකින්නේ රූපයක් දකින ගමන් ඒ අප්‍රිය අමනාප භාවයක් තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේකට කියනවා හිත පිට නොයෑම හිත හරියට වැට අද්දරට යනකම් ගිහිල්ලා එතනදී නතර කරගත්තා කියලා කියනවා. මේිට වෙනස් වැඩපිළිවෙලක් වගේ පේන්නේ හරියට මූල කර්මස්ථානට හිත යොදාගෙන ඉන්න වෙලාවදී. අපි කියමු පිම්බීම වේවා, හැකිලිම වේවා. ආස්වාසේ වේවා ප්‍රස්වාසේ වේවා. ගුරුවරයා විසින් ඊටාම සහතික ක්‍රමයකට මේක හේතු ගන්නවාට පස්සේ යෝගාවචරයා ඊටාම සාවධානව ඒ පිම්බීමට හෝ හුස්ම ඇතුළට ගැනීමට හිත එල්ල එල්ල කරගෙන ඉන්න තාක්කල් පිම්බීම විශේෂයි හිත වැටි ගන්නවා නැත්නම් ආස්වාසේ විශේෂයි හිත වැටි ගන්නවා. ඒ වැටිගෙන තියෙන අපි හිත මේක තත්පරයක් හිත පිම්බෙන වෙලාවේදී පිම්බීම කියන දෙයට මෙනෙහි කරමින් පවතින. ආස්වාසය කරන වෙලාවේදී ආස්වාසයේ විශේෂ මානසිකාරයේ පවතිනවන ඒකටත් අපි කියනවා හිත පිට නොයෑම මේ හිත පිට නොයෑම කියන මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ මේ පිම්බීම විශේෂ හෝ ආස්වාස විශේෂ හෝ අපේ හිතේ ආසාවක් පහළ වෙලා නැහැ. මේ විශේෂයි මූල කර්මස්ථානයේ විශේෂයි අපිට තරහවක්, ද්වේෂයක් පහළ වෙලා නැහැ. ඒ කියන්නේ මේක නොවේවා මේක නැති වේවා භංග වේවා කියන හැඟීමක් පහළ වෙලා නැහැ. පින්බෙන අවස්ථාවේදී පින්බීම කියන හුදු දැනීම පවතිනවා. ආස්වාසේ වෙලාදී ආස්වාසේ කියන හුදු දැනීම පවතිනවා. එහෙමනම් නොදැනීම කලකොල භාවේ නැහැ. ඒ නිසා මූල කර්මස්ථානයේ හිත වැටි පවතින තාක්කල් එහි රාගය, ద్వේෂය, මෝහය පහළ වෙයි නැති තාක්කල් අපි කියනවා හිත පිට නොයන් කියලා. යම් අවස්ථාවක මේ විදිහට යෝගාවචරය අපි හිතමු එක මොහොතක දක්ෂ වුණා සූර වුණා මූල කර්මස්ථානෙට හිත සාවධානයෙන් එල්ල කරන්න මේ හිත පිට නොයෑම කියනා වූ කෙලෙස් ඇතුළට බාර නොගන්නා ස්වરૂපයට වැදගන්ට ඉඩක් නොතබෙන ස්වરૂපයට මනසිකාරයේ පවත්වාගෙන යද්දී අපි ඒ යෝගාවචරයට එහි යත්තා වූ වටිනාකම සාංශුද්ධය පිරිසිදුකම පැහැදිලිකම වැටහිලා තවත් මොහොතක් නැවතත් වීර්ය යොදලා අර විදියටම අරමුණට සාවධානව එල්ල කළොත් අර කලින් පැවතුනා වූ හිත පිට නොයාන ගතිය දෙවෙනි මොහොත දක්වා දික් වෙනවා. තුන් මොහොතක් භාවනා කරොත් තුන් මොහොතක් දික් වෙනවා. මේ විදියට අඛණ්ඩව භාවනාව කියන්නේ සාවධානකමත් එල්ලයක් පවතින තාකල් හිත පිට නොයාන් අරමුණේ වැටි ගන්නවා. බලන්න කොච්චර පිරිසිදු අවස්ථාවක්ද කියලා බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මෙන්න මේක තමයි භාවනාවේ අවශ්‍ය කරන මූලික தත්ත්වය. බාහිරට යන්න දෙන්නේ නැතුව හිත අරමුණේ තබාගෙන සිටීම. මේ තබා සිටින තාක්කල් අරමුණ විශේෂයි රාගේ නැති බව, ద్వේෂේ නැති බව භාවනා කරන යෝගාවචරයට ඒ ක්ෂණයේදීම අත්දැක ගන්න පුළුවන්. ඒ වාගේම මූල කර්මස්ථානයේ පිම්බෙන අවස්ථාව හෝ වේවා, හැකිලෙන අවස්ථාව වේවා, ආස්වාස ප්‍රස්වාසේ නම් හුස්ම ගැනීම පිට කිරීම හෝ වේවා ඒ දේ මේ වෙලාවේ සිදුවෙන බව යෝගාවචරය දන්නාකම නිසා හිතේ කලකොල භාවයකුත් නැහැ. මේ නිසා අඛණ්ඩව මේ විදිහට මානසිකාර්යය පවත්වන තාක්කල් හිත පිට නොයාම පවතී. යම් අවස්ථාවක අපි හිතමු මෙහෙම භාවනා කරගෙන යෝගාවචරය ඉන්න වෙලාවේදී බාහිර සද්දයක් ඇහෙනවා පරියන්කේ. මේ තාක් හිත මූල කර්මස්ථානයේ වැටිගෙන තිබුණා. බාහිර සද්දයක් ඇහෙනකොට ඒ ඇහෙන සද්දයේ කිසිම ක්ලේශයක් නැහැ. ඒ සද්දේ ඇවිල්ලා කනට වැදෙනකොටම යෝගාවචරයාගේ අර මූල කර්මස්ථානට යොදාගෙන තියෙන හිත අපි කියනවා මෙනෙහි කරන හිත කියලා. ඒක දැන් සද්දේ දිහාට යොමු මේ සද්දේ ඇහුණයි කියලා හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. යම් අවස්ථාවක අපි මේ සද්දේ දිගේ යන්න ගියොත් ඒ සද්දේ ආපු දිශාව ඒ සද්දේ ආවේ ස්ත්‍රී කටකින්ද පුරුෂ කටකින්ද ඒ සද්දේ ප්‍රියද අප්‍රියද ගීතයක්ද නැත්නම් ගද්‍යයක්ද පද්‍යයක්ද ආදී විදිහට තොරතුරු හොයන්න ගිය ගමන් වහාම රාගයට දොර ඇරෙනවා ද්වේෂයට දොර ඇරෙනවා හොඳ ගීත සද්දයක් නම් අපිට වහාම වැටහෙනවා අහලා පුරුදු සිද්ධියක් නම් මේ ආවල් ගායකාවේ ආවල් ගායිකාවේ කියන මේ සංගීතය ඇහෙනකොට ගියෝ ඒ ගීතය අනුව හිමීට මොමනන්න පටන් අරගන්නවා. හිතෙනවා නටන්නත් තියෙනවා නම් හොඳයි කියලා. නමුත් නටන්න අමාරුයි ඒ නිසා ඇඟිලි ටිකක් නලියන්න පටන් අරගන්නවා. එතකොට කල්පනා වෙනවා කොච්චර ලස්සනද කොච්චර සුන්දරද කියලා. අන්න එතනදී තේරුම් අරගන්න ඕනේ ප්‍රකටවම හිත පිට යන සිට. ඒ හිත ප්‍රකටවම පිට යාම නිසා තමයි අර ගීතයේ අත්තා වූ ස්ත්‍රී පුරුෂ භාවය එහි යතා වූ කන්කලු භාවය, එහි යතා වූ අර්ථ ව්‍යංජන අනුව්‍යංජන වැටහෙන හිත නිසා ඒ පිළිබඳව ආසාව පහළ වීම නිසා මේක පැහැදිලිව හිත පිට යාමක් වශයෙන් යෝගාවචරය තේරුම් ගන්නවා. යම් විදියකට මූල කර්මස්ථානයේ හිත යොදාගෙන ඉන්න ගමන් සද්දේ ආවා සද්දයක් බව ඇහුණා හිත කැඩී ගියා මූල කර්මස්ථානයේ ඒ අවස්ථාවේදී යෝගාවචරය ඇහෙනවා ඇහෙනවා කියන විදිහට එක්ක මෙනෙහි කරනවා නම් එහෙම නැත්නම් අචිත්ත ශක්තිය යොදවලා අදිෂ්ඨාන ශක්තිය දියුණු කරගෙන ඒ ඇහිීමට හිත නොයවා නොතබ මූල කර්මස්ථානයේ ය아가න්න පුළුවන්කම තිබුණා නම් ඒ යෝගාවචරය සූරකමකින් අර රාග දෝෂ මෝහ උපදින්න තියෙන දොර විවෘත නොකර ආරක්ෂා කරගත්තා වෙනවා. බාහිරයට යන්න තිබුණ හිත බාහිරයට නොයා රැකගත්තා වෙනවා. මේ විදිහට තමන්ගේ අත්දැකීම් වලට සාපේක්ෂ කරගෙන මේ හිත පිට යාම තේරුම් ගන්නවා නම් භාවනාවේදී සිදුවෙන සාධාරණ සෑම වැරද්දක් සෑම අත්තරද්දකින්ම යෝගාවචරයට ධර්මයේ ළඟ මේ විදිහට යෝගාවචරය අපි හිතමු භාවනා කරගෙන යනවා සමුහ භාවනාවක භාවනා කරගෙන හිත ගත දෙකම සමාහිත වේගන යන වෙලාවේදී හදිසියෙම Taman ළඟ ඉන්න වෙන යෝගාවචරයේ එක්ක කැස්සක් ඇති කරනවා එහෙම නැත්නම් වහාම නැගිටලා ආසනේ හදිගස්සලා සද්ද කරමින් නැගිටලා යනවා. දැන් මේ යෝගාවචරයට ඇහෙනවා මේ බාහිරින් එන සද්දේ. පාට කල්පනා වෙනවා මිච්ඡර ලස්සන මේ විවේකයක් හොයාගෙන ඇවිල්ලා භාවනා කරලා භාවනා ශාලාවට ඇවිල්ලා මේ පුද්ගලයා අනිත් භාවනා කරන කට්ටිය පිළිබඳ කිසිම තැකීමක් නැති හැටි සද්ද කරන හැටි වටින්නේ නෑ නේද මේ වගේ කියලා වහාම හිත අර යෝගාවචරයාගේ බාහිර දෙවැනි යෝගාවචරයාගේ වැඩපිළිවෙල හිතින් විවේචනය කරන්න පටන් අර ගන්නවා. හිතින් විවේචනය කරන ක්ෂණයක් ක්ෂණයක් පාසක් ද්වේෂයේ හිතේ වැඩෙනවා. එහෙම නැත්නම් දැවීම පටන් අර ගන්නවා ඇතුලේ. තාම වචන පිට වෙලා නැහැ. තාම ක්‍රියාවට නැගිලා නැහැ. නමුත් හිතේ වචන හිතේ චේතනා දිගින් දිගට පහළ වෙනවා කොච්චරනම් අසාධාරණ අකටයුත්තක්ද මේ පුද්ගලයා කරන්නේ කියලා. අන්න ඒ විදිහට ඒ පුද්ගලයා ඒ බාහිර පුද්ගලයා නිසා බාහිරින් ආපු සත්‍ය නිසා බාහිර පුද්ගලයා විශේෂ හිතවිලි නගන ක්ෂණයක් පවතිනවා නම් ඒ ක්ෂණය තුල ඔහුගේ හිත පැහැදිලිවම පිට ගියා කියලා තේරුම් ගන්න. ඒ ක්ෂණය තාම තේරුම් අරගත්තේ නැහැ. ඔහු ඒ විශේෂම දිගින් දිගට හිතවිලි වඩනවා නම් එවැනි පුද්ගලයාගේ ක්‍රියාව විවේචනයට ලක් කරන හිතවිලි රාශිය මොහොත් දෙකක් පැවතුනා නම් දෙමොහොතක් හිත පිට ගියා. තුන් මොහොතක් පැවතුනා තුන් මොහොතක් හිත පිට ගියා. විනාඩි 5ක් පැවතුනා නම් ඒ විනාඩි 5ම හිත පිට ගියා. ඔහු භාවනාවෙන් ලාභයක් හරයක් ලැබපු පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. භාවනා කරපු හිතක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. හුදු ගෙතිනදා ගත යුතු කරගෙන ඉන්න පුතත් ජන පුද්ගලයෙක් හිතක්මයි තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ හිත පිට යෑම වාර වැඩි වෙන්න වැඩි වෙන්න අපට අවස්ථාවක් තියෙනවා අපේ හිතේ චර්යාව දිහා බලාගෙන මේ හිත පිට යෑම නිසා මොනතරම් ලේසියට හිතට කෙලෙස් ශ්‍රින්ගා ගන්න අවස්ථාවක් තියෙනවා ඒ කියන්නේ රාගයේ උපදින්න ආසාව උපදින්න ලස්සන භාවයේ දැක ගැනීමේ හිත උපදින්න ආසාව තියෙනවා ද්වේෂය අප්‍රිය අමනාප බව ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා මේ දෙකටම හේතු වෙන්නේ ඒ පවතිනා වූ ස්වરૂපය ඇති හැටියෙන් නොදැනීමයි. සද්දය සද්දේ වශයෙන් අහල මෙනෙහි කරගන්න බැරිකම නිසායි. ඔහු ඒ සද්දය ආපු පුද්ගලයා හිතින් මවා ගන්නවා දිශාව අනුව වේලාව අනුව. මවාගෙන ඒ පුද්ගලයා මේ කරපු වැඩේ අත්තා වූ අතාර්කිකකම අසාධාරණකම කල්පනා කරන්න කරන්න වෙන්නේ අර පුද්ගලයා විශේෂ ඇති ද්වේෂය මෝරා වැඩෙනයි. තමන්ගේ මූල කර්මස්ථානෙන් ඉතා විශාල විදිහට ඈත් වෙන එකයි පෙරසුරට හිත අරපේකයි. එනිසා යෝගාවචරයා මේ බුද්ධ දේශනාව තේරුම් අරගන්න ඕනේ යම් අවස්ථාවක මොනම රූපයක් නිසා හෝ මොනම සද්දයක් නිසා හෝ ආග්‍රහණයක් නිසා හෝ රසයක් නිසා හෝ ස්පර්ශයක් නිසා හෝ හිතවිල්ලක් නිසා හෝ තමන් තුළට රාග දෝෂ මෝහ කියනා වූ මූලික කෙලෙස් පටන් අරගෙන ඕනම කෙලෙසයකට හිතට එන්න ඉඩ දීලා ඒක නොදැන ඒකම දිගේ යන හිත තියනවා නම් ඒක හිත පිට යාමක් ඒක භාවනා කරපු හිතක ලක්ෂණයක් නෙවෙයි. නමුත් මුලදී මේ හිත පිට නොයා භාවනා ගෙනියන්නත් බෑ. ඒ නිසා යෝගාවචරය මුලින් ඉතාමත්ම ඉවසිල්ලෙන් මේ කටයුතු සිද්ධ වෙද්දී බාහිරයට හිත යන්න දෙන්නේ නැතුව Tamanගේ හිත වැඩ කරන ආකාරය තේරුම් ගන්නට නම් මෙනෙහි කිරීම ඉතාමත්ම අවශ්‍යයි. යම් විදියකට යෝගාවචරය සූරණං දක්ෂණං සද්දය ඇහිච්ච ගමන්ම සද්දයක් වශයෙන් මෙනෙහි කර ගන්න පුළුවන් වුණා නම් යෝගාවචරයාගේ හිත බාහිරට නොගියා නම් ඒ යෝගාවචර දැනගන්න පුළුවන් වෙනවා බාහිරින් ආපු සද්දයක් කනට වැදීම නිසා හිත සෝත විඥානය කියන විදිහට කන දිහාවට හැරුණා. ඒ නිසා ඒ සද්දය පවතින තාක්කල් මේ සද්දයක් කනේ ප්‍රසාද රූපය සෝත විඥානයක් කියන මේ තුන එක දිගට ගමන් කරන කාලය අපි සාමාන්‍ය වචනයෙන් කියනවනම් ඇහිීම පැවතුන කාලය. ස්පර්ශයේ දිගටම පැවතුනා. මේ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වුණා. මේ සද්දය හොඳය එහෙම නැත්නම් මේ සද්දේ නරකය කියලා. හොඳ සද්දේ ඇති වෙච්ච බව හොඳ ඇති වෙච්ච බවක් දැනගන්නවා සද්දයක් අහගන්නවා මෙහෙම නැතිනම් කන එහෙට නතු වෙච්ච හැටි මේ සද්දය කනේ අවධානය අධික ඇදගත් හැටි ආදී විදිහට තමන් තුළ සිදුවෙනා වූ මේ නාම රූප ක්‍රියාපටිපාටිය තේරුම් ගන්නට ඒ යෝගාවචරයට අවස්ථාවක් ලැබෙනවා. අනුන්ගේ හොඳ, අනුන්ගේ අදපළුදු, අනුන්ගේ සාධාරණ අසාධාරණකම් මනින බාහිරයට යන හිතට වඩා ශබ්ද තරංගයක් ඇවිල්ලා කනට වැදීම නිසා ඇහිම කියන කටයුත්ත සිදු වෙන හැටි ඒ පිළිබඳව අවධානයෙන් කට නොකළොත් ඒ ඇහිම නිසා රාග ద్వේෂ ඇති වෙන හැටි කියනවා මුළු සංසාරේ කවදාකවත් නොතිබුණ අවබෝධයක් දැන ගැනීමට අවස්ථාවක් යෝගාවචරයට ලැබෙනවා. ඒකට කියනවා ඇත්ත ඇති හැටි දැනගැනීම. මේ ඇත්ත ඇති හැටි දැනගන්නේ හමේ ඇති වටිනාකම දන්නේ නැත්නම් යෝගාවචරයා තමන්ට රුචි දේ ඍසි දේ අහගන්නවා අහගෙන ඉතුරු ටික හිතෙන් මවාගන්න හිතින් මවාගෙන තද මෝහයකින් දිගින් දිගට ඇති වුණා වූ රාගයට දාසකම් කරනවා මෝහයට පිච්චෙනවා මේ අනුව දිගින් දිගටම කෙලෙස්වා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ හිත පිට යෑම කියන කටයුත්ත භාවනා යෝගාවචරය ඊටාම සමීපේ පවතින දෙයක් නිතර අත්දක ගන්න පුළුවන් දෙයක්. ඇහෙට රූපයක් කියලා කියන්නේ හිත පිට යන අවස්ථාව. කනට සද්දයක් කියලා කියන්නේ හිත පිට යන අවස්ථාව. නාසයට ආග්‍රහණයක් කියලා කියන්නේ හිත පිට යන අවස්ථාව. දිවට රසයක් කියලා කියන්නේ හිත පිට යන අවස්ථාව. ශරීරයට ස්පර්ශයක් කියන්නේ හිත පිට යන අවස්ථාවක්. හිතට හිතවිල්ලක් කියන්නේ හිත පිට යන අවස්ථාවක්. එහෙමනම් ඒ භාවනා හිතක් නෙවෙයි. මේ නිසා භාවනාවට නගනවයි කියලා කියන්නේ මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිටිවිලි, ධම්මාරම්මන කියන මේ දෙයක් එන වෙලාවේදී අවදි සිහියෙන් මේ පිළිබඳව හිත යොදා ගැනීම. මේ නිසා ඉතාමත් අවශ්‍ය කරන ධර්මතා දෙකක් තමයි තමන්ගේ ප්‍රකට අරමුණට සාවධානකමත් එන්න. ප්‍රකට අරමුණ කියලා කියන්නේ මුලින්ම වාඩි වෙන අවස්ථාවේදී නම් මූල කර්ම අපි ගත්ත නිදර්ශන හැටියට බලනකොට නම් එක්ක බාහිරින් ආපු සද්දේ. ඒ සද්දේ ඇති වෙන වෙලාවේදී Taman තුල සිදුවෙන වැඩපිළිවෙලට හිත අවධානය යොමු කර ගන්න නම් වහාම මානසිකාරයේ ඒ දිහාට යෙදෙන්න. එහෙම යෙදෙනවා නම් ඔහුට අවස්ථාවක් ලැබෙනවා තමන්ගේම වැඩපිළිවෙල තමන්ගේම මේ సంతානය කියනා වූ ඇහ කන ආදී ඉන්ද්‍රයන් තුල සිදුවෙන වැඩපිළිවෙල දකින්න. මේ වැඩපිළිවෙල දැකපුවාම ඒ වැඩපිළිවෙල අනුව යෝගාවචරයට පුළුවන් වෙනවා මේ හේතු නිසා මේ ඵල අසවල් නාම රූප ධර්ම නිසා අසවල් නාම රූප ධර්ම පහළ වීම මේ පහළ වීම නිසා මේ ධර්මතාවයන්ගේ ඇති යොහුසුළු භාවය ඒ රූපේවත් සද්දේවත් දීර්ඝව පවතින දෙයක් නෙවෙයි ඒ පවතින ක්ෂණය තුල අපේ දුර්වලකම නිසා අසරණ භාවය නිසා අපි කෙලෙස් උපදවා ගත්තට ඒ ශබ්දවලවත් රූපවලවත් දිගට පවතින කමක්වත් කෙලෙස් උපදවන ස්වરૂපයක්වත් නැහැ. අපි එය වරදවා තේරුම් ගත්ත නිසායි අපි කෙලෙස් උපදවන්නට ඉඩ දුන්නේ. මේ ඉඩ දුන්නේ හිත පුහුණු කරපු නැති නිසායි. හිත පුහුණු කිරීම ක්‍රමානුකූලව කරන්න ඒකට තමයි අපි මේ භාවනා වැඩ පිළිවෙලක් කරන්නේ. ඒ නිසා යම් අවස්ථාවේ යෝගාවචරය මූල කර්මස්ථානයේ ලක්ෂණ වශයෙන් රස වශයෙන් එහි ඇති ස්වභාවික දේවල් දක්මින් පසු වෙනවනම් ඒක ඊටාම වටින අවස්ථාවක්. මොකද මූල කර්මස්ථානයේ විශේෂාවධාන භාවයේ පවතිනවා. මූල කර්මස්ථානයේ දිහාවට නැවත නැවත හිත එල්ල කිරීම පවතිනවා. මේ දෙක දිගට පවතින පවතිනට අර හිත පිට යෑම නිසා අනවශ්‍ය විදියට වැද ගන්නා වූ කෙලෙස් ප්‍රවාහ කපාය. මේක ඊටාම වටිනා පිරිසිදු අවස්ථාවක්. මේක දන්නවනම් යෝගාවචරයා කෙලෙස් ඇතිවීමේ ඇති සංසාරයට බැඳෙන ස්වરૂපයක් මේ විදිහට මූල කර්මස්ථානයක් විශේෂයි අවධානයෙන් එල්ලේකින් යුක්තව කරගෙන යාමේ ඇති පිරිසුදුකමක් දකිනවා නම් යෝගාවචරයා තමන්ගේ දැනුව පාවිච්චි කරන්න ඕනේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ අන්න අර විදිහට සාවධානව එල්ලේකින් යුක්තව කරගෙන යන වැඩේ තව මොහතකට තව මොහතකට වශයෙන් දිගින් දිගට මේක පවත්තා පවත්තන්නේ පවත්තන්ට හිත පිට යාම නතර කරගන්න පුළුවන්. මේ සඳහා අපි නිතර මේ පාවිච්චි කරන මේ සාවධාන භාවයත් ඒ වාගේම එල්ලයක් කියන දෙක යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ ඒකේ ඇති කෘත්‍යය මොකද්ද මේකෙන් කරන්නේ මේකෙන් ඇති ආනිසංස මේ පිරිස තේරුම් අරගන්න ඕනේ මේ සාවධාන භාවය සහ එල්ලේ කියන දෙකම ධ්‍යාන භාවනාවේදී සමත භාවනාවේදී පාවිච්චි වෙන වචන දෙක. ඒ නිසා මුලින්ම භාවනාව අපි මෙතෙක්කල් විස්තර කරපු විදිහට විපස්සනා භාවනාව වශයෙන් සහ සමත භාවනාව වශයෙන් කොටස් දෙකක් කියන බව සෑම සියලු දෙනෙක්ම අඩුම ගානේ අහලා දැනගෙන තියෙනවා. නමුත් සමත භාවනාවේදී සා විපස්සනා භාවනාවේදී භාවිතා වෙන සමාධි දෙක පිළිබඳව යෝගාවචරය අසා දැනගෙන තියෙන එක වටිනවා. ඒ නිසා ධ්‍යාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. මෙතන ධ්‍යාන කියන එක කෙටියෙන් තේරුම් අරගන්න පුළුවන් සමතය, හිතේ සමාහිත බව. පොත්පත්වල සඳහන් වන විදිහට ලක්ෂණෝපඥාන ආරම්භනෝපඥාන කියලා කොටස් දෙකකට බෙදෙනවා. ලක්ෂණෝපඥාන කියලා කියන්නේ මතුවෙන මතුවෙන අරමුණක ත්‍රිලක්ෂණය මතු කර ගන්නා ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමන්ගේ ආධ්‍යාත්මික වස්තු විශේෂයේ එනතන් දකින්න රූප, අහන ශබ්ද, ලබන ආග්‍රහණ, ලැබෙන රස, ලැබෙන ස්පර්ශ සහ සිතිවිලි කියන මතුවෙන මතුවෙන අරමුණ විශේෂයේ ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ මතුවෙන ආකාරයට ඒ අරමුණ සමග යාවීම අරමුණ සමග හිත සමාහිත කිරීම ලක්ෂණ උපඥාන වශයෙන් සඳහන් කරනවා ආරම්මන උපඥාන කියලා කියන්නේ බාහිර වස්තුවක් අරගෙන තමන්ගේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට හිතට කියන මේ දේවල් වලින් බාහිර අරමුණක් අරගෙන එකම අරමුණට නැවත නැවත හිත යෙදවීම සඳහා කරන ව්‍යාපාරය තුළින් හිත ඒ අරමුණේ ඔතා තැබීම සාවධාන කිරීම තුළින් කෙලෙස් කපා මේ වැඩපිළිවෙල දෙකටම අවධානය සහ එල්ලේ කියන මේ දෙක අවශ්‍යයි විපස්සනා යෝගාවචරයාගේ එල්ල කිරීමත් සමත යෝගාවචරයාගේ එල්ල කිරීමත් අතර ආකාර දෙකක් පවතී. උදාහරණයක් විදිහට කියනවා නම් හරියට නිශ්චලව පවත්ලා තියෙන එල්ල කණුවක් මතට නැවත නැවත දුන්නකින් විදින්ට පුහුණු කරන දුනුවායේ ඒ නිශ්චල කණුවට හරියට එල්ල කරනකොට විදින්ද විදින්ද විදින්ද විදින්ද ඒ හැකියාව දිනු කරගන්න. මොකද ඒ කනුව නිශ්චලව පවතිනවා යෝගාවචරය වර්ධින වර්ධින වාරයක් පාසා හනුවට හරියට ඒ කනුවට ඒ එල්ලයට විදින්ට පුරුදු කරනවා මේක හරියට සමත භාවනා වැඩපිළිවෙලක් වගේ මොකද අරමුණ නිශ්චලයි බුද්ධහනුසුති භාවනාව වෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් අට්ටික භාවනාව වෙන්න පුළුවන් අසුභ භාවනාව වෙන්න පුළුවන් වෙන ඕනෑම ආනාපාන සති භාවනා හෝ වෙන්න පුළුවන් එකම අරමුණකට නැවත නැවත අවධානයවත් යොමු කරලා සාවධාන වෙලා නැවත නැවත එල්ල කිරීම තුළින් ඒ අරමුණක් සිතත් එකට ඇදබැඳ තබා ගැනීම තමයි එහි පරමාර්ථය. විපස්සනා භාවනා යෝගාවචරයාගේ එල්ල කිරීම දුවන පිම්මට විදින විදිහක්. සතා ඉන්නේ දුවන පිම්මේ. යෝගාචරය හරියට දක්ෂ වෙන්න ඕනේ දැන් මෙතනින් මේ සතා පැන්න උට මෙච්චර ජවයක් පවතිනවා දැන් ආකාශයේ ඉන්නේ දැන් මෙයා මෙතෙන්ටයි වැටෙන්නේ වැටෙන තැනට ඉල්ල ඊයේ ගිහිල්ලා වැටෙනවත් එකම ඊයේ වදින තරමට පිම්මට වෙඩි තැබිල්ලක් පිම්මට විදිල්ලක් තමයි විපස්සනා කියන්නේ මොකද විපස්සනා යෝගාවචරය අතෝරා ගන්නේ ආධ්‍යාත්මික වස්තුවක් පිම්බීම අරගන්නේ උදරේ පිම්බීමට හිත යොදාගෙන ඉන්න යෝගාවචරය ඒ මානසිකාර්ය කියන හිත යෙදවීම එල්ල කිරීම නිසායි පිම්බීමට හිත යොමු කරවන්නේ. යොමු කරවට පස්සේ ඒ පිම්බීම ක්‍රියා කරන්නා වූ වායෝ ධාතුවේ පොට්ටබ්බ ස්වරූපේ වායෝ පොට්ටබ්බ ධාතුව යෝගාවචරයට දැන් පේන කරන්නේ. හරියට පිම්මට වෙඩි තිබ්බාම ඊතලයේ ගිහිල්ලා ඒ සතාගේ ඇමිනෙන්නාසේ සතත් එතෙන්ට හරියට ඒ වෙලාවට පනිනකොටම ඉල්ල ඊයේ එතෙන්ට ළඟා වෙච්චාම සතාගේ ඊයේ ඇමිනෙන්නාසේ දක්ෂ කර දක්ෂ විදියට සූර විදියට පුහුණු කරපු හිත මතුවෙන හා ක්ෂණයක් පාසාම මේ පිම්බීමට හිත යනකොට ඒ පිම්බීමේ ඇත්තා වූ තද වෙන ගති, තෙරපෙන ගති, චලන ගති, දරණ ගති ඒ ක්ෂණයේදීම හිත අමුණා ගන්නවා. එතකොට නැවත නැවතත් මතුවෙන ක්ෂණයෙහිම පිම්බීමට හිත යෙදීමේ සූර භාවයේ එන්න එන්න ඒ පිම්බීමේ අත්තා වූ වායෝ පොට්ටබ්බ ධාතුවේ වැඩ කටයුත්ත වැඩි වැඩියෙන් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. මේ සිද්ධ වෙන්නේ එයත් හිත මානසිකාරයේ යෙදවීම නිසායි මේ නිසා මේ කටයුත්තට කියනවා සංස්කාර ධර්මයෝ කියලා. ඒ කටයුතු නිතරම සිද්ධ වෙනවා. නමුත් අපිට ඒවා සංස්කාර වෙන්නේ නැහැ මොකද අපි ඒවා දන්නේ නැහැ. යම් වෙලාවක එල්ලේට පිම්මට වෙඩි තියන්න දක්ෂ දුනු ආය වෙඩික්කාරයා වගේ යෝගාවචරය පිම්බීම ඇති වෙන වෙලාවටම පිම්බීමට මෙනෙහි කරන හිත යොමු කර ගන්න පුළුවන් වුණා නම් පිම්බීමේ යත්තා වූ තද වෙන පෙරපෙන ගති ඒ කියන්නේ ස්වභාවික ලක්ෂණ සහ සාමාන්‍ය ලක්ෂණ කියන පාළියෙන් සඳහන් කරන විදිහට එයටම ආවේනික ගති උණු උණුවේ දැක ගන්න. පෙරපහ වුණොත් සතාගේ ඊය ඇවිලෙන්නේ නැහැ, ඇමිලෙන්නේ නැහැ. ඒ වාගේ තමයි භාවනා කිරීමේදී දැන් පිම්බීමක් එයි කියලා බලාපොරොත්තු වෙ යෝගාවචරය ඉන්නවනේ ඔහු පිම්බීම නෙවෙයි ඉන්නේ බලාපොරොත්තු වෙයි. ඔහු පෙරපහුවෙන. පිම්බීම ගියාට පස්සේ බලාපොරොත්තු වෙනවා නම් දැන් කල්පනා කරලා දැන් පිම්බීම ගියා ඒ වෙලාවේ තිබුණේ මේකයි මේකයි කියලා කල්පනා කරන් ඕක පහුවෙන. පිම්බීමයි මෙනෙහි කරන හිතයි ඇවිලෙන්නේ නැහැ, ඇමිනෙන්නේ නැහැ. ඒ නිසා පිම්බීමේ ඇත්තා වූ තෙජ්ජ ලක්ෂණේ එයින් උපන් ලක්ෂණය ඒකටම ආවේනික වූ ලක්ෂණ දැක ගන්නට පහුව. එතකොට ඔහු කියන්නේ කල්පනා කරපු දෙයක්, ගුරුවරයා කියපු දෙයක්, බණට අහපු දෙයක්, Taman දැකපු දෙයක්. ආස්වාස ප්‍රස්වාසයට යොදන යෝගාවචරය ආස්වාසේ අවස්ථාවේදී හිත එහි හරියට යොදාගෙන ඉන්නවනම් ඔහුට තේරෙන්න පටන් අර ගන්නවා මේ ආස්වාසේ ඇති කිරීමේ චේතනාව කියන නාම ධර්ම නිසා ආස්වාසේ පහළ වෙනවා නාම ධර්මයේ පහළ වීමත් සමගම නාම ධර්මයේ එල්ල වෙනවා ප්‍රස්වාසයේ වැඩ කටයුත්තට හිත එල්ල වෙනවා හැපි හැපි වායු ධාරාව ඇතුළට ගමන් කරන හැටි දකින්නකොට ඒ හැපෙන වැඩ පිළිවෙලට ඉතාමත් සජීවී විදිහට ඒ ක්ෂණයේදීම හිත අමුනා ගන්න පුළුවන් අමුනා ගන්නකොට උඩ වැටෙන්න පටන් අර ගන්නවා මේ සංස්කාර ධර්ම රාශියේ ඇතිවෙන යහුසුළු වැඩ පිළිවෙල මේ විදිහට එල්ල කරන හිතත් සාවධාන භාවයක් පවතිනවා නම් පණින පිම්මට පුහුණු කරපු සූර දක්ෂදුණු ආයා විදින්නාසේ මොහුගේ හිත ඇවිලෙන්න පටන් අර ගන්නවා ඇමිලෙන්න පටන් අර ගන්නවා මතුවෙන අරමුණට මේක ධ්‍යාන භාවනාවේදී නිශ්චල අරමුණට යොදන අතර විපස්සනා භාවනාවේදී ක්ෂණ ක්ෂණ වශයෙන් මතුවෙනා වූ අරමුණට යොදනවා. ඒ නිසා විපස්සනා භාවනාව ඊටාම ක්‍රීඩාශීලී වැඩ පිළිවෙලක් දක්ෂයාට සූරයක්. මේ විදිහට කරගෙන යනකොට අරමුණ සහ හිත අවුලා ගන්න පුළුවන් වුණොත් එල්ල කර ගන්න පුළුවන් වුණොත් නැවත නැවත ඒ ක්‍රියාවේ දක්ෂ වෙනකොට සූර වෙනකොට ඔහුට ඒ අරමුණේ හිත අත ගන්නට පිරිමදින්ට පුළුවන්. එතකොට ඒ ඇත්තා වූ තද වෙන තෙරපෙන ගති, හැපි හැපි අතුල් වෙන ගති වඩාත් විස්තරව සවිස්තරව දැක බලා ගන්න පුළුවන්. දැක බලා ගන්න දැක බලා ගන්නට අරමුණ සහ හිත අතර ඇති සම්බන්ධතාවය ආශ්‍රය වැඩි වෙනවා සමීප භාවයේ වැඩි වෙනවා මේ වැඩි නිසා හිතේ කලකොල භාවයේ නැතු හිතේ පිට යෑම නැතර අරමුණ විසේ රාගයක් ආසාවක් ඇති වෙන්න තියෙන අවස්ථාව නැති ද්වේෂයක් මෝහයක් ඇති වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා මේ නිසා හිත තැම්පත් වෙන්න වෙන්න හිතේ චෛසික ශක්තිය ගොනු වෙන්න ගොනු වෙන්න පිටු වෙන්න පිටු වෙන්න ඇති වූ දේ වඩා වඩා සවිස්තරව දැක ගන්න පුළුවන්. විපස්සනා භාවනාවේදී මේ විදිහට යොදන යෙදුමට භාවනා සමතපැත්තෙන් කියන වචනේ තමයි විතක්කය කියන්නේ. විතක්කය කියලා කියන්නේ පොත්පත්වල හැටියට අරමුණට සිත නැංවීම. අරමුණේ හිත අවුලා ගැනීම අමුණා ගැනීම. මේ විසේ යෝගාවචරය දක්ෂ වෙන්න නම් අරමුණේ යොහුසුලුකම හා සමාන උද්‍යෝගයක් හිතේ තියෙන්න ඕනේ. හිතේ යෝසුලකම පිළිබඳව විශ්වාසයක් පවතින්න ඕනේ. මේක කරන්න පුළුවන් ය කියන හැකි සංඥාව තියෙන්න ඕනේ. හැකි සංඥාව යුක්තව නැවත නැවතත් නැවත නැවතත් හිත ආමුණා ගන්න බැරි වුණා කියලා බලාපොරොත්තු සූම් කරගන්නේ නැතුව නැවත නැවත යොදවනවා නම් මේ යෝගාවචරයයි කරන්න බැරියයි වූ දුෂ්කරයයි වූ කටයුත්තේ දක්ෂ වෙන්න පටන් ගන්නවා. යම්තාක් දුරට අරමුණ සහ හිත අවුලා තබා ගන්න පුළුවන් නම් අමුණා තබා ගන්න පුළුවන් නම් අරමුණේ හිත නංවා තබා ගන්න පුළුවන් නම් ඒ තාක්කල් හිත සහ අරමුණ ආශ්‍රයට ඉඩ ලැබෙනවා ආශ්‍රයට ඉඩ ලැබෙන්න ලැබෙන්න ඒ ක්ෂණේ ඇත්තා වූ වර්තමාන වශයෙන් ඇත්තා වූ ධර්මතාවෝ මත අරමුණේ ආවේනික ලක්ෂණ දැක ගන්න පුළුවන් වායෝ ධාතුවේ වැඩ කටයුත්තක් න තෙරපෙන තද වෙන චලන ස්වරූපේ දැරීම් ස්වරූපේ වැටෙනවා ඒ වෙලාවේ පඨවි ධාතුවේ වැඩ කටයුත්තක් නම් තියෙන්නේ උණුන් මේ යෝගාවචරය බර බව සහැල්ලු බව තේරුම් ගන්න. තේජෝ ධාතුවක් වැඩ කරනවා නම් තේජෝ ධාතුව ප්‍රකට අවස්ථාවක් නම් උණුසුම් සිසිල් ගති වැටෙනවා. ආපෝ ධාතුවක ස්වરૂපේ නම් වැගිරෙන පිඩු කරන ගති දැක ගන්න. මේ එක එකක් දැක ගන්නට දැක ගන්නට මේ තද ගතියට මේ බුරුල් ගතියට ස්ත්‍රී භාවයක් නැහැ පුරුෂ භාවයක් නැහැ ආශාව උපදවන ගතියක් නැහැ තරහ උපදවන ගතියක් නැහැ තද ගතිය තද ගතිය. එහි සහජ ගතිය. ඒකට තේජ ලක්ෂණය කියලා කියන පාළි. ආවේනික ලක්ෂණය කියන මේ විදිහට හිතයි අරමුණයි එහි යත්තාවෝ ලක්ෂණ දකිමින් පසු වෙනවා නම් කාමදායකවත් රාගයට ඉදෙන්නේ නැහැ. කාමදායකවත් ද්වේෂයට ඉදෙන්නේ නැහැ. මේ නිසා සමත භාවනා ක්‍රමයට හෝ වේවා විපස්සනා භාවනා ක්‍රමයට හෝ වේවා වෙන විදිහට කියනවා නම් බාහිරයේ එක දිගට පවතින අරමුණක් නිසා හෝ වේවා අභ්‍යන්තරයේ වහවා වෙනස් වෙන අරමුණක් නිසා හෝ වේවා යෝගාවචරය සූර වෙනවනම් අරමුණ මතුවීමත් සමගම එහි හිත අලවා බඳවා තබා ගන්න දක්ෂ වෙනවනම් යෝගාවචරය අරමුණයි Tamange මෙනෙහි කරන හිතයි ලංව තබා තියා ගන්න ආකාර කෙලෙස් නොපිලිගන්නා හිතක් පහළ වෙනවා බාහිරට නොයන්නා වූ හිතක් පහළ වෙනවා මේ නිසා සමතය හිත සමාහිත කිරීම ධානාගත කිරීම මේ භාවනා ක්‍රම දෙකේදීම අවශ්‍යයි. මේ අවශ්‍යතාවයේ සපුරා ගන්නට නම් ක්‍රම දෙකේදීම පාවිච්චි කරන්නේ නිසි අවධානයක් එල්ල කිරීම. වෙන විදිහකට කියනවා නම් විතක්කය. අරමුණට සිත නැංවීම. මේ විදිහට සමත අරමුණේ හෝ වේවා විපස්සනා අරමුණේ හෝ වේවා සූර භාවයේ දිනු කරගන්න යෝගාවචරය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ අරමුණේ ලකුණු ඊටාම ආසන්න ලකුණු ඊටාමත්ම සමීප ලකුණු ආවේනික ලකුණු දැක බලා ගන්නට හිත යෙදෙනවා යෙදෙන්නේ මොකද හිතයි අරමුණයි පිරිමැදමින් පවතින කාලය ආශ්‍රය කරමින් පවතින කාලය වැඩි වෙනවා. හිත කලකොල භාවයට පත් කරන රාගය දුරින් දුරවන් වෙනවා. ද්වේෂය දුරින් දුරවන් වෙනවා. මේ පිම්බීමද මේ හැකිලීමද මේ ආස්වාසයේද මේ ප්‍රස්වාසයේද කියන සැකේ හිතෙන් දුර වෙනවා. ආස්වාසයේ වෙලාවේදී ආස්වාසයේ හොඳ හැටි සංසුද්ධියෙන් දැනගන්න. පිම්බීම වෙලාවේදී පිම්බීම ඒ ආකාරයෙන් දැනගන්න. මේ දැනගැනීම නිසා හිතේ විතක්කය කියන එල්ල කිරීමත් විචාරය කියන හිත පිළිමත දැනගැනීමත් හිත අරමුණ පිළිමත දැනගැනීමත් අරමුණ ඉගෙන ගැනීමත් අරමුණ හැදෑරීමත් සිද්ධ මේ ධර්මතා දෙක පවතින තාක්කල් හිතේ පිට යෑමක් නැහැ කියන එකට තේරුම් ගන්න. ඒ තමයි සමතේ පැත්ත. එහෙම නැත්නම් ධ්‍යාන භාවනා පැත්තෙන් අරගෙන මේ හිත පිට යාම පිළිබඳව තේරුම් කරලා දෙන ආකාරය. නමුත් මේ භාවනා කරන පිරිසක් නිසා මේ පිරිස ධ්‍යාන භාවනාවක අඩංගු වෙන්නා වූ අනෙකුත් ධ්‍යානාංග පිළිබඳව විස්තරකට අවුම්කම් දුන්නොත් ඒ පිරිසට පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ උද්දේශ විභංග සූත්‍රයේ හිත ඇතුළත නතර වීම කියන එක වඩා තේරුම් ගන්න. ඒ ධානාංග වලම පවතිනවා ඒ විස්තරය පිළිබඳව සංග්‍රහතරතුරු රාශිය. නමුත් අදට අපිට ලැබී තියෙන කාලය ප්‍රමාර නිසා අපි අද මේ උද්දේශ විභංග සූත්‍රයේ හිත පිට යාමට අදාළ කරුණු ටික තේරුම් අරගන්න උත්සාහ කළා කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය වශයෙන් තේරුම් අරගන්න ඕනේ මේ ඉන්ද්‍රයන් විවෘතව පවතින තාක්කල් හිතේ චාරයක් නැති ශික්ෂණයක් නැති පවතින තාක්කල් කෙලෙස් වැද ගැනීමට අවස්ථාවක් තියෙනවා වැදගත්ොත් පරාදයි ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ තේරුම් අරගන්න තියෙන්නේ මේ වැද ගැනීම ස්වභාවිකයි. නමුත් යෝගාවචරය හැසිරෙන්න ඕන යම් ආකාරයකටද ඒ ආකාරයට හැසිරුණොත් කෙලෙස් නොවදින ආකාරය. ඒ විදිහට හැසිරුණොත් වෙන්නේ හිතේ කලකල භාවය අඩු නිසා ඇත්ත ඇති හැටිය තත භාවය භූතං භූතතෝ පස්සති යථා භූතං පජානාති ආදී විදිහට කියන දේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තම තමන්ගේ මෙතෙක් ලබාගත් ආ වූ භාවනා අත්දැකීමත් සාමාන්‍ය බුද්ධියක් මේ දෙන මූලධර්ම කරුණු එකතු කරගෙන තම තමන්ගේ භාවනා ජීවිතයට බාහිරින් පැමිණ කරදර කරන්නා වූ මේ කෙලෙස් අතුල් වීම හිත පිට යෑම පුළුවන් තරම් දුරට තමන්ගේ වාසිය පිණිස යොදා ගැනීමට මේ ගත කළ කාලේ ඒකාන්තයෙන්ම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා ඉත්තාවතාච අම්මේහි සංඝතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සංඝතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා යත්තාවතා චම්මි සම්බතං පුඤ්ඤ සම්පදං නිරබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසද්ධා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං पातादहिधा च भुम्मच्छा दिवानागामहिद्रिका පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං